ආයිබෝවන් අද අපි ඇත්තටම බොහොම සුවිශේෂී සූත්‍ර දේශනාවක් ගැන ගැඹුරින් කතා කරන්නයි සූදානම් වෙන්නේ. ඔව් ඒ තමයි මජ්ක්‍ධිම නිකායේ එන ගණක මොග්ගල්ලාන සූත්‍රය. හ්ම් මේකේ සන්දර්භයත් හරිම රසවත්. භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර මිගාරමාතු ප්‍රාසාදයේ, ඒ කියන්නේ පූර්වාරාමයේ වැඩ ඉන්න කාලයක්. ඔව් එතනට තමයි ගණක මොග්ගල්ලාන කියන. ඒ කියන්නේ ගණිත ශාස්ත්‍රය දන්න බ්‍රාහමණයෙක් එන්නේ. ඔහු ඇවිත් බුදුරජාණන් වහන්සේ එක්ක පිළිසඳර කතාවක යෙදිලා ඊට පස්සේ එකත් පස්ව වාඩි වෙනවා. වාඩි වෙලා ඔහු දකින්න දෙයක් ගැන කියනවා. මොකක්ද එය? ඔහු කියනවා මේ පූර්වාරාමේ මිගාරමාතු ප්‍රාසාදයේ පඩිපෙළ දිහා බැලුවම ඒකේ අග දක්වාම, ඒ කියන්නේ උඩම තට්ටුව දක්වාම හරිම ක්‍රමානුකූල බවක් පේනවා කියලා. අනුපිළිවෙලකට හදලා තියෙනවා. හ්ම්. පියවරෙන් පියවර හෙලට යන විදියක්. හරියටම. අනුපිළිවෙලින් හික්මීමක් කිරීමක් ප්‍රතිපදාවක් ඒ පඩිපෙලේ තියෙනවා කියලා ඔහු දකිනවා. ඉතින් ඔහු ඒක එතනට විතරක් සීමා කරන්නේ නෑ නේද? නේ. ඔහු කියනවා භවත් ගෞතමයන් වහන්සේ මේ වගේම ක්‍රමානුකූල බවක් මම වෙන දේවල් වලත් දකිනවා. බ්‍රාහ්මණයන්ගේ ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්නකොටත් එහෙමයි, දනු ශිල්පය ගත්තත් එහෙමයි. මම කරන මේ ගණංකාධිකාරී වෘත්තියේ ගණන් හිලව් තියෙන එක ගත්තත් ඒකෙත් තියෙන ක්‍රමානුකූල පිළිවෙලක් කියලා ඔහු කියනවා. ඒකට උදාහරණයක් එහෙමත් දෙනව නේද? ඔව් ඔව්. ඔහු කියනවා අපි ගණිතය උගන්වද්දී 1 2 3 කියලා පටන් අරන් ක්‍රමෙන් 10 20 100 1000 දක්වා එහෙම ක්‍රමෙන් ඉහළට උගන්වනවා කියලා. හරි මේ පැහැදිලි උදාහරණයක්. ඉතින් ඒ නිරීක්ෂණයත් එක්ක තමයි හොර ප්‍රධාන ප්‍රශ්නය අහන්නේ. ඒ තමයි භවත් ගෞතමයන් වහන්සේ මේ වගේම ක්‍රමානුකූල පිළිවෙලක් අනුපිළිවෙලින් හික්මීමක් කිරීමක් ප්‍රතිපදාවක් ඔබ වහන්සේගේ මේ ධර්ම විනය තුල තියෙනවද? එහෙම තියෙනවනම් ඒක පෙන්වලා දෙන්න පුළුවන්ද කියන එක. හ්ම්. ඒ ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ බොහොම කෙලින්ම උත්තර දෙනවා. එසේ බ්‍රාහමණයා මේ ධර්ම විනය තුල අන්නේ වගේම ක්‍රමානුකූල පිළිවෙලක් පෙන්වලා දෙන්න පුළුවන් කියලා. ඒක පැහැදිලි කරන්න උන්වහන්සේ උපමාවකුත් යොදා ගන්නව නේද? ඔව්. අශ්වදමනය ගැන උපමාවක්. දක්ෂ අශ්ව පුහුණුකරුවෙක් හොඳ අශ්වයෙක් ලැබුණම මුලින්ම කරන්නේ කඩකලියාව දාලා හුරු කරන එක. ඒක කරලා ඊට පස්සේ තමයි අනිත් දේවල් ඉහළ පුහුණුවෙන් ලබා දෙන්නේ. ඒ කියන්නේ एकदम පැනලා ලොකු දේවල් කරන්න යන්නේ නැහැ. නෑ. ක්‍රමයෙන් අන්න ඒ වගේම තථාගතයන් වහන්සේත් හික්ම විය යුතු කෙනෙක් පුරුෂයෙක් ලැබුණාම මෙන්න මේ කියන අනුපිළිවෙලට තමයි හික්මවන්නේ කියන දේශනා කරනවා. එතකොට මොකක්ද මේ අනුපිළිවෙලේ පළවෙනි පියවර? කොතනින්ද පටන් ගන්නෙ? පළවෙනි පියවර තමයි සීලය. ශීලය. ආ සදාචාරාත්මක පදනම. හරියටම බුදුරජාණන් වහන්සේ භික්ෂුවට ආරාධනා කරනවා පින්නාත් භික්ෂුව එන්න මෙහි එන්න ඔබ සිල්වත් වෙන්න. කොහොමද ඒ සිල්වත් වීම වෙන්න ඕන? ප්‍රාතිමෝක්ෂ සංවරශීලිය. ඒ කියන්නේ භික්ෂුවකට નિયમિત ශික්ෂාපද ටික ආරක්ෂා කර ගැනීම, ඒ වගේම යහපත් ඇවතුම් පැවතුම් ඇති කරගන්න ඕන, ආචාර ගෝචර සම්පන්න වෙන්න ඕන. අර පොඩි මීසලාම්බුව වැඩ කරන්න යන්නේ සැහෙන කාලෙකින්. ඉතින් මං YouTube එකෙන් වීඩියෝ එකක් බලලා අර ඒක අද උදේම අමාරුවෙන් හදාගත්තා. හරියටම. ඒ එන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු කියන දේවල් දේවල් නිමිති වල ඒ කියන්නේ ඒවායේ ලස්සනයි හොඳයි වටිනවා වගේ පේන දේවල් වල එහෙම නැත්නම් අකමැති දේවල් වල මුළුමනින්ම හරි කොටසක් හරි අරගෙන ඒකට ඇලෙන්න ගැටෙන්න පුරුවා. ඉතින් ඉන්ද්‍රිය සංවරය කියන්නේ ඒකට ඉඩ නොදී ඉන්න එක. ඔව්. ඒ නිමිති වල නොඇලී ඉන්න එක. ඒ අකුසලයේ කියන්නේ ලෝභ, ద్వේෂ හිතේ ඇතිවෙන්න දෙන දේවල් මුළුමනින් හෝ කොටස් වශයෙන් හිතට ගන්නේ නැතුව ඉන්න එක. ඉන්ද්‍රිය සංවරය පුරුදු කරන එක. ඉන්ද්‍රියන් රැකගන්න එක. ඒ කියන්නේ ලෝකියත් එක්ක ගනුදෙනු කරන ප්‍රධාන දොරටු ටික පාලනය කරන එක. ඊටාම නිවැරදි ඒක තමයි දෙවනි පියවර. හරි. එතකොට ශීලය තියෙනවා ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා. ඊළඟට ඊළඟට තුන්වෙනි පියවර භෝජනයේ මත්තංජුතා. භෝජනයේ පමන දැනීම. ඔව්. ඉන්ද්‍රිය සංවරයේත් පිහිටියට පස්සේ තමයි මේකට එන්නේ. පින්වත් භික්ෂුව මෙහි එන්න අවබෝධයෙන් යුක්තව නුවණින් යුක්තව දන් වළඳන්න. මේකෙදි මොකක්ද අරමුණ වෙන්න ඕන? කෑම ගන්නෑ කියලා නුවණින් බලන්න ඕන. මේක ගන්න මගේ ශාරීරියට ජවයේ එන්නද? මත් වෙන්නද? ශරීරය ලස්සන කරගන්නද? හ්ම්. එහෙම නෙවෙයි. එහෙම නෙවෙයි. මේ ආහාරය ගන්නේ මේ කය පවත්වාගෙන යන්න විතරයි, යැපෙන්න විතරයි, ශරීරයේ තියෙන වෙහෙස නිවා ගන්න විතරයි, මේ Brahmachari ජීවිතයද කියන්නේ නිවන් මාර්ගට යන්න රුකුලක් විගේත විතරයි. හරිම ප්‍රායෝගිකයි. ඔව්. ඒ වගේම හිතන්න ඕන මම මේ ආහාරයෙන් මගේ පරණ වේදනාව, කියන්නේ බඩගිනි කියන වේදනාව දුරු කරගන්නවා. ඒ වගේම මේකෙන් අලුත් වේදනාවක් කියන්නේ අජීර්ණයක් වගේ දෙයක් ඇති වෙන්න දෙන්නෙත් නැහැ. මගේ ජීවිතය පහසුවෙන් පවත්වාගෙන යනවා කියන සිහියෙන් නුවණින් යුතුව ආහාර ගන්න එක. මේකෙන් අර කැමට තියෙන ගිජුකමත් පාලනය වෙනව නේද? අනිවාර්යයෙන්ම. ඒ වගේම ශරීරයටත් ලොකු පහසුවක්, භාවනාවටත් උදව්වක්. හොඳයි. ශීලය ඉන්ද්‍රිය සංවරය භෝජනයේ පමණ දැනීම හතරවෙනි පියවර මොකක්ද? හතරවෙනි පියවර තමයි జాగරියානු යෝගය. නිදි වැරීමෙන් භාවනා කිරීම. ඕ. භෝජනයේත් පමණ දැනගෙන ඉන්න කෙනාට තමයි මේකට එන්නේ කියන්නේ. පින්වත් භික්ෂුව එන්න නිදිවරාගෙන භාවනා කරන්න පුරුදු වෙන්න. අයි මේ නිින්ද ගැන මෙච්චර අවධානයක්. නිින්ද කියන්නේ සිතේ එකඟතාවයට සමාධියට ලොකු බාධාවක් වෙන්න පුළුවන් තීන මිද්‍ර නීවරණයට සම්බන්ධයිනේ. ඉතින් නීවරණ ධර්ම වලින් සිත පිරිසිදු කරගන්න මේ නිදිවැරීම උදව් වෙනවා. එතකොට කොහොමද ඒක කරන්නේ? දවල් කාලයේදී සක්මන් භාවනාවෙන් සහ ඉඳගෙන කරන භාවනාවෙන් නීවරණ වලින් හිත පිරිසිදු කරගන්නවා. රාත්‍රියේ පළවෙනි යාමේත් ඒ කියන්නේ හවස 6 ඉඳන් 10 වගේ වෙනකන් සක්මන් කිරීමෙන් සහ ඉඳගෙන භාවනා කිරීමෙන් හිත පිරිසිදු කරගන්නවා. මැදියම් රායේදී මැදියම් යාමේදී ඒ කියන්නේ 10 ඉඳන් 2 වගේ වෙනකම් දකුණු ඇලෙන් සිංහ සීයාවෙන් සැතපෙන්න උපදෙස් දෙනවා. ඒ කියන්නේ කකුලක් උඩ කකුලක් තියාගෙන සිහියෙන් මම අහවල් වෙලාවට නැගිටිනවා කියන අදහස හිතේ තියාගෙන සැතපෙනවා. නිකම් මරණින්දේ නිදා ගන්නව නෙවෙයි. හ්ම්. සිහියෙන් නිදාගන්න එක. ඔව්. ඒකෙන් ලොකු වීරියකුත් සිහියකුත් පුරුදු වෙනවා. අනිවාර්යයෙන්ම. නින්දට වහල් නොවි ඉන්න පුරුදු කරනවා. හරි. හතරවෙනි පියවරත් පැහැදිලි. එතකොට පස්වෙනි එක පස්වෙනි පියවර තමයි සති සම්පජඤ්ඤ. සිහි නුවණින් යුක්ත වීම. දැන් මේක අර කලින් කියපු ඉන්ද්‍රිය සංවරයටයි జాగිරියා වියෝගයට වඩා කොම්මද වෙනස් වෙන්නේ? මේක ඊටත් වඩා පුළුල් දෙයක්. අර නිදිවරා භාවනා කිරීමෙත් යෙදලා ඉන්න භික්ෂුවට තමයි මේකට එන්නේ කියන්නේ. පින්නත් භික්ෂුව එන්න ඊටාම සිහි නුවණින් යුක්තව ඉන්න. ඒ කියන්නේ කරන හැම දෙයකදීම. ඔව්. හැම ඉරියව්වකදීම හැම ක්‍රියාවකදීම. ඉස්සරහට යනකොට ආපසු වෙනකොට ඉස්සරහ බලනකොට වටපිට බලනකොට අත්පා හකුලනකොට දිගාරිනකොට සිවුරු පොරවනකොට පාත් පාත්‍රය අතට ගන්නකොට දාණය වළඳනකොට බීගෙන ඉන්නකොට කනකොට ආහාර අනුභව කරනකොට වැසිකිලි කැසිකිලි අනකොට පවා ඇත්ත තමයි. ඔව්. ගමන් කරනකොට හිටගෙන ඉන්නකොට වාඩි විලා ඉන්නකොට නිදා ගන්නකොට නිදිවරනකොට කතා කරනකොට නිශ්ශබ්දව ඉන්නකොට මේ හැම අවස්ථාවකදීම සිහි නුවණ පවත්වන්න ඕනේ. මම දැන් මේකයි කරන්නේ මේක කරන්නේ මේ නිසයි කියන අවබෝධයෙන් ඉන්න එක. ඒ කියන්නේ අර පුරුදු කරපු සිහිය මුළු ජීවිතේටම හැම මොහොතකටම ව්‍යාප්ත කරන එක. හරියටම. සම්පජන්‍ය කියන්නේ නුවණ. සති කියන්නේ සිහිය. සිහියත් නුවණත් දෙකම එකට. බොහොම පැහැදිලි. එතකොට මේ පියවර පහම සම්පූර්ණ කළාම දැන් සෑහෙන දුරක් ඇවිල්ලා තියෙන්නේ. ඔව්. ශීලයෙන් පටන් ගත්තා, ඉන්ද්‍රිය දොරටු වහගත්තා, කෑම පාලනය කළා, නිින්ද ජයගත්තා, දවස පුරාම සිහියෙන් ඉන්න පුරුදු වුණා. දැන් සිත යම්තාක් දුරට සූදානම්. ඊළඟට මොකක්ද? 6 වෙනි පියවර. විවේකයේ සහ නීවරණ ප්‍රහාණය. හුදකලාව වාසය කිරීම සහ නීවරණ දුරු කිරීම. ඕ දැන් අර සිහිනුවණින් යුක්තව ඉන්න භික්ෂුවට කියනවා හුදකලා සෙනසුණක් හොයාගන්න කියලා. ආරණ්‍යයක්, රුක් සෙවණක්, කන්දක්, ගල්ලෙනක්, සොහොන් බිමක්, වන ගැබක්, එලිමහනක්, පිදුරු සෙවිලි කරපු කුටියක් වගේ නිස්කලංක තැන. ඇයි ඒ? අර ගැඹුරු භාවනාවට යන්න සවස්වරුවේ පින්නපාතයෙන් එහෙම වැලකිලා ඒ සෙනසුනට ගිහින් කකුල් දෙකේ නවාගෙන පළඟක් බැඳ කය ඍජුව තියාගෙන කෙලින් තියාගෙන තමන්ගේ භාවනා අරමුණේ සිහිය පිහිටුව ගන්නවා. සමාධියට හිත යොමු කරනවා. ඔව්. එහෙම ඉඳගෙන තමයි අර පංච නීවරණ ප්‍රහාණය කරන්න පටන් ගන්නෙ. මොනවාද පංච නීවරණ? 1. අභිජ්ජා ඒ කියන්නේ ලෝභය, අනුන්ගේ දේවල් වලට තියෙන ආසාව. ඒක ප්‍රහාණය කරලා ලෝභයෙන් තොර සිතින් වාසය කරනවා. දෙක, ව්‍යාපාද. ඒ කියන්නේ තරහව, ద్వේෂය. ඒක ප්‍රහාණය කරලා ద్వේෂයෙන් තොරව හැම සත්වයක් කෙරෙහිම මෙත් සිතින් හිතානුකම්පීව වාසය කරනවා. තුන්වැනි එක? තුන, තීන මිද්ද. අර කලින් කතා කරපු නිදිමත, හිතේ අලසකම, කුසීතකම ඒක ප්‍රහාණය කරලා ආලෝක සංඥාවෙන් ඒ කියන්නේ එලියක් ගැන හිතලා හරි සිහිනුවණින් යුතුව වාසය කරනවා. හතර හතර උද්ධච්ච කුක්කුච්ච සිතේ විසිරීම නොසන්සුන්කම සහ කරපු දේවල් ගැන හෝ නොකරපු දේවල් ගැන පසුතැවිල්ල. ඒක ප්‍රහාණය කරලා හිත විසිරෙන්නේ නැතුව තමා තුලම සංසිඳුණු සිතින් වාසය කරනවා. අන්තිම එක පස්වෙනි එක. පහ විචිකිච්ඡා සැකය බුදුන් දහම් සංගුණ ගැන මේ මාර්ගය ගැන කර්ම ඵලය ගැන තියෙන සැකය ඒක ප්‍රහාණය කරලා කුසල දහම් ගැන සැකයෙන් තොරව වාසය කරනවා ඉතින් මේ නීවරණ පහ දුරු කළා මොකද වෙන්නේ? අන්න එතන තමයි වැදගත්ම සංදිස්ථානයක් මේ පංච නීවරණ කියන්නේ හරියට හිතේ තියෙන කුණු වගේ අපිරිසිදුකම් වගේ මේව යටපත් කළාම ප්‍රහාණය කළාම හිත નિરાයාසයෙන්ම පිරිසිදු වෙනවා එකඟ වෙනවා. එතනින් තමයි ධාන වලට දොර ඇරෙන්නේ. හරියටම හත්වෙනි පියවර තමයි ඥාන එහෙම නැත්නම් ධාන. නීවරණ ප්‍රහාණය කළ භික්ෂුව කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා විතර්ක ਵਿਚාර සහිතව ඒ කියන්නේ අරමුණට හිත යොමු කිරීම සහ ඒකේ හිත පවත්වගෙන ඉන්න ස්වභාවය සහිතව විවේකයෙන් උපන් ප්‍රීතියයි සුඛයයි තියෙන පළවෙනි ධානයට සමවැදිලා වාසය කරනවා. හ්ම් පළවෙනි ධානය. ඊට පස්සේ ඒ විතර්ක ਵਿਚාරات සංසිඳවලා Tamanගේ හිත ඇතුළම ලොකු පැහැදීමක් ඇති වෙලා සිතේ එකඟ බවෙන් යුතුව විතර්ක ਵਿਚාර නැති සමාධියෙන්ම හටගත්ත ප්‍රීතියයි සුඛයයි තියෙන දෙවෙනි ධානයට සමවැදිලා වාසය කරනවා. දෙවෙනි එක. ඊළඟට ඒ ප්‍රීතියත් නැති වෙලා ගිහින් උපේක්ෂාවෙන් යුතුව සිහි නුවණින් යුතුව කයින් සැපයක් විඳිමින් ආර්යයන් වහන්සේලා උපේක්ඛකෝ සතිමා සුඛ විහාරී කියලා කියන. ඒ කියන්නේ උපේක්ෂාවෙන් හා සිහියෙන් යුතුව සැපසේ ඉන්නවා කියන තුන්වෙනි ධාරණයට සම්වේදීලා වාසය කරනවා. තුන්වෙනි ධානය. අන්තිමට ඒ සැපත් කලින් තිබ්බ දුකත් නැති කරලා ඒවැදීම කලින් තිබ්බ සොම්නස්, දොම්නස් හැඟීම් දුරු කරලා දුක් සැප දෙකම නැති උපේක්ෂාව නිසාම පිරිසිදුහුණු සිහිය තියෙන හතරවෙනි ධානයට සමවැදිලා වාසය කරනවා. ඔන්න ඔහොමයි ඒ ක්‍රමානුකූල මාර්ගයේ ධාන දක්වාම විස්තර වෙන්නේ. ඔව් මේ තමයි බුදුරජාණන් වහන්සේ ගණක මොග්ගලාන බ්‍රාහ්මණයට පෙන්නපු අනුපිළිවෙලින් හික්මීම කිරීම ප්‍රතිපදාව. හැබැයි මේකේ තව කොටසකුත් තියෙනවා මේ අනුශාසනාව කාටද ආදාළ වෙන්නේ කියන එක. ඔව් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ අනුශාසනාව තවම අරහත්වයට පත් වෙලා නැති ඒ කියන්නේ සෙක භික්ෂූන් වහන්සේලාන්ට නිවන් මඟ වඩන අයට හික්මීම පිණිස පවතිනවා. එතකොට රහතන් වහන්සේලාට ආශ්‍රවක්ෂය කරපු මගඵල අවසන් කරපු කෙලෙස් බර බිම තියපු භව බැඳුම් නැති කරපු සම්පූර්ණ විමුක්තිය ලැබපු අරහත් භික්ෂූන්ට මේ ධර්මයෙන් මේ ජීවිතේදීම සැපසේ වාසය කරන්නත් සිහිනුවණින් යුක්ත වෙන්නත් ಉಪකාරී වෙනවා කියලා දේශනා කරනවා. ඒ කියන්නේ ඉලක්කයට ගිය අයටත් ඒක ප්‍රයෝජනවත් ඉලක්කයට යන අයටත් ඒක අත්‍යවශ්‍යයි. ඇත්තමම. ඉතින් මේ සම්පූර්ණ ක්‍රමානුකූල මාර්ගයේ අහගෙන හිටපු ගණක මොග්ගලාන බ්‍රාහමණයට තවත් ප්‍රශ්නයක් මතුවෙනවා නේද? ඔව්. ඔහුට හිතෙනවා හරි මේතරම් පැහැදිලි ක්‍රමානුකූල මාර්ගයක් තියෙනවා නම් ඔබ වහන්සේ මේ විදියට අනුශාසනා කරද්දී එතකොට මේ ශ්‍රාවකයෝ හැමෝම නිවන සාක්ෂාත් කරන්නවද එහෙම නැත්නම් සමහරෙක් විතරද සාක්ෂාත් කරන්නේ කියලා අහනවා. හරිම තර්කානුකූල ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ දෙන උත්තරේ හරිම සුජුයි. බ්‍රාහ්මණයා සමහරෙක් නිවන සාක්ෂාත් කරනවා සමහරෙක් සාක්ෂාත් කරන්නේ නැහැ. අන්න එතනදී තමයි ඝනක මොග්ගලානට ලොකු ගැටලුවක් එන්නේ. ඔව්. එයාට හිතාගන්න බෑ. බවොත් ගෞතමයන් වහන්සේ මේක කොහොමද වෙන්නේ? මෙන්න නිවන තියෙනවා. මෙන්න මේ නිවනට යන පාරක් තියෙනවා. ඒ පාර කියලා දෙන ඔබ වහන්සේ තින්නා. එහෙම තියෙද්දි ඔබ වහන්සේගෙන් මේ විදිහට අවවාද අනුශාසනා ලබන ශ්‍රාවකයන්ගෙන් සමහරෙක් නිවන් දකින්නත් සමහරෙක් නොදකින්නත් හේතුව මොකද්ද? අයි මේ වෙනස. අන්න ඒකට උත්තර විදිහට තමයි බුදුරජාණන් වහන්සේ දෙවනි උපමාව ගෙන්නේ. ඊ මොකද්ද? උන්වහන්සේ බ්‍රාහමණයාගෙන් අහනොත් බ්‍රාහමණයා ඔබ රජගහ නුවරට යන පාර කියන්න දක්ෂයෙක් නේද කියලා. බ්‍රාහමණයා කියනා එසේය භවත් ගෞතම වහන්සේ මම දක්ෂයි කියලා. හොලයි බුදුරදුන් අහනවා හිතන්නකෝ කෙනෙක් කෙනවා ඔබ ගාවට රජගහ නුවරට යන්න ඕන කියලා පාර අහන්න. ඔබ එයාට බොහොම පැහැදිලිව පාර කියලා දෙනවා. මෙන්න මේ පාර යන්න. ටික දුරක් යද්දී අසවල් ගම හම්බ වෙයි. තව ටිකක් යද්දී අසවල් නියම් ගම හම්බ වෙයි. ඔහොම කෙලින්ම ගියාම අන්තිමට හරිම ලස්සන රමණීය රජගහ නුවර හම්බ වෙයි කියලා. හරිම පැහැදිලිව. ඒත් අර මිනිස්සයා ඔබ කියූපු පාර අතෑරලා වෙන වැරදි පාරක සමහර වෙලා ඔබ කියූපු දිශාවට විරුද්ධ පැත්තට යනවා. හොඳයි. තව කෙනෙක් එනවා. එයාත් රජගහ නුවරට පාර අහනවා. ඔබ යාටත් අර විදිහටම පැහැදිලිව පාර කියලා දෙනවා. එයා ඔබ කියූපු විදිහටම ඒ පාරෙම ගිහිල්ලා සුවසේ රජගහ නුවරට ගිහිල්ලා සතුටු වෙනවා. එකම විස්තරය දිවිදියාක ප්‍රතිඵල. ඔව්. දැන් බුදුරදුන් අහනවා බ්‍රාහමණයා මෙන්න රජගහ නුවර තියෙනවා. ඒකට යන පාරක් තියෙනවා. ඒ පාර කියලා දෙන ඔබත් ඉන්නවා. එහෙම තියෙද්දි එක මිනිස්සෙක් වැරදි පාරේ යන්නත් අනිත් මිනිස්සයා හරියට මේ පාරේ යන්නත් හේතුව මොකක්ද? ඒ ගැන ඔබට මොනවද කරන්න පුළුවන්? හරිම අපූර්ව ප්‍රශ්නයක්. බ්‍රාහමණයා කල්පනා කරලා කියනවා භවත් ගෞතමයන් වහන්සේ ඒ ගැන මම මොනව කරන්නද? මම කලේ මාර්ගය කියා දීම පමණයි. ආ, එතන තමයි කාරණාව තියෙන්නේ. අන්න ඒක අල්ලගෙන බුදුරජාණන් වහන්සේ කියනවා බ්‍රාහමණයා මේ කාරණයක් අන්න වගේම තමයි මෙන්න නිවන තියෙනවා නිවනට යන මාර්ගයක් තියෙනවා ඒ මාර්ගය කියලා දෙන මමත් ඉන්නවා මගේ ශ්‍රාවකයන්ට මම මේ විදිහට අවවාද අනුශාසනා කරද්දී සමහරකේ මාර්ගයේ ගිහින් නිවන සාක්ෂාත් කරනවා සමහරෙක් සාක්ෂාත් කරන්නේ නැහැ ඉතින් බ්‍රාහ්මණේ ඒ ගැන මම කුමක් කරන්නද? එක පුද්ගලයාගේ වගකීමක්. තථාර්ගත වූ මම කරන්නේ මාර්ගය කියාදීම පමණයි. මේ උත්තරය අහුවව ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණයාට මොකද්ද හිතෙන්නේ? ඔහු සම්පූර්ණයෙන්ම පැහැදෙනවා. ඔහුට කාරණාව තේරෙනවා. ඔහු ඒ වෙලාවේ බුදුසසුන දිහා බලලා තවත් නිරීක්ෂණයක් කරනවා. මොකද? ඔහු දකිනවා සමහර භික්ෂූන් ඉන්නව ශ්‍රද්ධාවක් නැතව නිකන් ජීවිකාව සරි කරගන්න කියලා හිතාගෙන පැවිදි වෙච්ච අය කපටි, මායාකාරී, වංචනික, උඩංගු මාන්නෙන් උඩට ගියපු හරි දොඩමලු කටකාර අර කලින් කියපු ඉන්ද්‍රිය සම්වරයක් නැති භෝජනය පමණ දන්නේ නැති නිදි වරාගෙන භාවනාව කරන්නේ නැති ශික්ෂාවට ගරුත්වයක් නැති හැබැයි ලාභ සත්කාර නම් බලාපොරොත්තු වෙන ශාසනය හරි ලිහිල්ව සලකන නීවරණ වලට ලේසියෙන් වසන් වෙන විවේකීව ඉන්න අකමැති කුසීත වීරයාඩු සිහිය මුලා වෙච්ච සමාධියක් නැති ප්‍රඥාවාඩු කෙලතුළු ගති තියෙන භික්ෂූන් ඉන්නවා. ඌ දකිනවා එහෙම පිරිසකුත් ඉන්නවා කියලා. ඔව්. ඌ කිව්වා භවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ ඔය වගේ අයත් එක්ක වාසය කරන්නේ නෑ නේද කියලා. ඒ කියන්නේ බුදුරදුන්ගේ ඇසුර යායට ලැබෙන්නේ නෑ කියන එක. ඒ වගේම ඔහු අනිත් පැත්තක් දකිනවා නේද? ඔව්. ඔහු දකිනවා ඒ වගේම ශ්‍රද්ධාවෙන් ඇත්තටම මේ දුකේ නිදහස් වෙන්න ඕන කියලා හිතාගෙන පැවිදි වෙච්ච අර කීපු කපටිකම් මායාකාරීකම් නැති ඉන්ද්‍රිය සංවර කරගත්තු පෝජනේ පමණ දන්නා නිදිවරාගෙන භාවනා කරන ශික්ෂාවට හරිවත් හද ගෞරවයක් තියෙන ලාභ සත්කාර පස්සේ එලවන්නේ නැති විවේකයට කැමති පටන්ගත්තු වීරිය තියෙන සිහිනුවණින් යුක්ත සමාධිමත් ප්‍රඥාවන්ත කෙලතුළු නැති කුලපුත්‍රයන් වහන්සේලාත් ඉන්න බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ වාසය කරන්නේ අන්න ඒ වගේ උතුමන් එක නේද කියලාත් අහනවා. ඒ නිරීක්ෂණයත් හරිම වැදගත්. ඉතින් මේ හැමදේම දැකලා අහලා තේරුම් අරගෙන ගණක මොග්ගලාන බ්‍රාහමණයා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය බොහොම අගය කරනවා. කොහොමද අගය කිරීම ප්‍රකාශ කරන්නේ? ද කාලෙකින් ඉතින් මං YouTube එකකින් වීඩියෝ එකක් බලලා අර ඒක අද උදේම අමාරුවෙන් හදාගත්තා. හ්ම්. මං හිතන්නේ ප්‍රධානම දේ තමයි මේ බුදුදහමේ උගන්වන විමුක්ති මාර්ගය කියන්නේ අහම්බෙන් ලැබෙන දෙයක් නෙවෙයි ඒක හරිම ක්‍රමානුකූල පියවරෙන් පියවර අනුගමනය කරන්න ඕන බොහොම ප්‍රායෝගික මාර්ගයක් කියන එක. ශීලයේ ඉඳලා ධානය දක්වා ඊටත් එහාට විදර්ශනාව දක්වා යන පැහැදිලි පාරක් තියෙනවා. ඒ වගේම ඒ වගේම ඒ මාර්ගයේ කොච්චර හොඳට පෙන්වලා දුන්නත් මඟ පෙන්වන්නා කොච්චර දක්ෂ වුණත් ඒ මාර්ගයේ කොච්චර පැහැදිලි වුණත් අවසාන ප්‍රතිඵලය ඒ කියන්නේ නිවන සාක්ෂාත් කිරීම හෝ නොකිරීම රැඳා පවතින්නේ අර රජගහ නුවරටගේ මිනිස්සු දෙන්න වගේ ඒ මාර්ගයේ ගමන් කරන පුද්ගලයාගේම උත්සාහය, කැපවීම, අදිෂ්ඨානය සහ අවංකභාවය මත කියන එක. අනුශාසකයාට කරන්න පුරුවන් පාර පෙන්වන එක විතරයි. ගමන යන්න ඕනි තවන්මයි. හරියටම. තථාගතයා කරන්නේ මාර්ගය කියාදීම පමණයි. ඇත්තටම හිතට කාවදින කාරණාවක් ඉතින් අද අපි මේ ගැඹුරු කතා බහ අවසන් කරද්දී අපිට හැමෝටම හිතන්න දෙයක් ඉතිරි වෙනවා වගේ. මේ උතුම්ම මාර්ගයේ පෙන්වා දීලා තියෙද්දී ඒකට මඟ පෙන්වන්නෙකුත් ඉඳිද්දී අවසානයේ ගමන ආයුත්තේ අප විසින්ම නම් අපේ ජීවිතයේ අපි හදා ගන්න ඕනෑම අධ්‍යාත්මික ඉලක්කයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ලෞකික ඉලක්කයක් වෙන්න පුළුවන් ඒ ඉලක්කයක් සාර්ථක කර ගැනීමේදී මේ පෞද්ගලික වගකීම කැපවීම වීරිය කියන කාරණාවලට අපි ඇත්තටම කොයිතරම් වටිනාකමක් දෙනවද කොයිතරම් බැරෑරුම්ම සලකනවද කියන එක ගැන නැවත වතාවක් හිතලා බලන්න වටිනව නේද? ඊතරම්ම වැදගත් කාරණාවක්. ඒ ගැන හිතන්න ඕනමයි.